මේ පරමාර්ථ ධර්මයන් සාකච්ඡා කරන අවස්ථාව තුළ අපි සාකච්ඡා කළේ කෘත්‍ය ධර්මයන් පිළිබඳව ඒ අතරින් ප්‍රත්සන්දි කෘත්‍ය පිළිබඳවයි අපි සාකච්ඡා කළේ ඒ අනුව අපි සිහි සිහිපත් කළේ ප්‍රත්සන්දි ලබා දෙනකොට ඒ ප්‍රත්සන්දි ආකාර තුනකින් ලබලා දෙනවා ඒ අහේතුක ප්‍රත්සන්දි දී හේතුක ප්‍රතිසන්දි සහ ත්‍රි හේතුක ප්‍රතිසන්දි වශයෙන් ඒ අතරිනුත් යම් කිසි කෙනෙක්ට ත්‍රි හේතුක ප්‍රතිසන්දියක් ලබා ගන්න නම් අපි පැහැදිලි කළේ මේ ත්‍රි හේතුක කුසලයක් කළ පමණින් එයාට ත්‍රි හේතුක ප්‍රතිසන්දියක් ලැබෙන්නේ නැහැ කියන එක. ඒතර එහෙනම් ඒ කෙනා ත්‍රි හේතුක උත්කෘෂ්ඨ කුසලයක් ලබා ගත්තොත් පමණයි එයා ත්‍රි හේතුක ප්‍රතිසන්දියක් ලබන්නේ. සූත්‍රයේ ත්‍රි හේතුක ප්‍රතිසන්දියේ තියෙන ස්වභාවය තමයි අන්න ඒ තුල එයා උපතින්ම ප්‍රඥාවන්තයි. එයා අපි හඳුන්වනවා ಜಾති ප්‍රඥා කියලා. එතන ප්‍රඥාවයි උගත්කමයි අතර වෙනසක් තියෙනවා. ඒ කියන්නේ දැන් සමහර විට සමහර දී හේතුක පුද්ගලයෝ ඉන්න පුළුවන් මේ ශිල්ප ශාස්ත්‍රය ඉගෙනගෙන උපාදීන් අරගෙන බොහොම දැනුමින් ඉහළට ගිහිපුවා ඉන්න පුළුවන්. හැබැයි ඒගොල්ලෝ ಜಾති ප්‍රඥයෝ නෙවෙයි. නේ ඒ අයට මේ කුසල් අකුසල් ගැන හේතු ප්‍රත්‍ය ධර්මයන් ගැන ස්කන්ධ ධාතු මේ භව පැවැත්ම ගැන අවබෝධයක් නැහැ. සමහරට ඒ උගත්කමත් උපනිශ්‍රය කරගෙන ඒගොල්ලෝ තව කොච්චර වැඩ කරනවද නේ? හොඳට හොරගම් කරන්නත් පුළුවන් නේ. එතකොට දැන් ඒ මොකක් නිසාද? එතන එයා ಜಾති ප්‍රඥයක් නිසාද? නැහැ. ඒ ಜಾති ප්‍රඥයා දන්නවා මේ භවය ගැන යට අවබෝධයක් තියෙනවා. යම් අවස්ථාවක මේ ධර්මයක් එයාගේ කනට වැටෙනකොට එයාට ඒ ගැන ලොකු අවබෝධයක් ලැබෙනවා. අන ಜಾති ප්‍රඥය. ඊටර එහෙම වෙන්නේ අර ත්‍රි හේතුක උත්කෘෂ්ඨ කුසලයකින් ප්‍රතිසන්දිය ලැබුවොත් පමණයි. එහෙම නැතිනම් එයාට මේ ධර්මය තේරුම් ගන්න පුළුවන් කමක් නැහැ. මොකද ඒක හරියට අර මේ මෙතන ධර්මය කියලා අපි ඉගෙන ගන්න මේ අභිධර්මයේ වගේ දේවල්. මේ පරමාර්ථ ධර්මයන් ගැන එයාට අවධානයක් යොමු කරන්න බෑ. මොකද එයාට ඒක මේ ගැටෙන්නේ මේ භවාංග චිත්තේ. මොකද හේතුව දැන් භවාංග චිත්තය ගැනත් කියලා දෙන්න ඕන. ඊළඟට තියෙන භවාංග කෘත්‍ය පිළිබඳව ඒ දෙකම මම එකට කියන්නම්. මොකද ප්‍රත්සන්දේ කෘත්‍ය සිදු කරන සිතමයි භවාංග කෘත්‍ය සිදු කරන්නේ චුති කෘත්‍ය සිදු කරන්නේ. දැන් අපි කෘත්‍ය 14ක් ඉගෙන ගත්තානේ. ඒ කෘත්‍ය 14න් කෘත්‍ය තුනක්ම එක සිතක් විසින් සිදු කරනවා. කියන්නේ මේ ප්‍රතිසන්දි සිත ප්‍රතිසන්දි කෘත්‍යයත් සිදු කරනවා, භවාංග කෘත්‍යයත් සිදු කරනවා, චුති කෘත්‍යයත් සිදු කරනවා. එතකොට දැන් භවාංග චිත්තය කියලා කියන්නේ දැන් යම් කිසි කෙනෙක් පූර්ව භවයේ හිතන්නේ ත්‍රි හේතුක උත්කෘෂ්ඨ කුසලයකින් ඒකේ විපාකයක් හැටියට manuss ලෝකයක් තුළ ප්‍රතිසන්දිය ලබනවා. අනේ ත්‍රි හේතුක ප්‍රතිසන්දියක් ලැබුවා. එතකොට ඒ සිත පහළ සමගම අලුත් භවයක් තුල ඉපදුනා. ඒ කියන්නේ ජාති කියලා කියන්නේ අපි. එතකොට ඒ සමගින්ම ප්‍රතිසන්දි කෘත්‍ය එතනින් අවසන් වෙනවා. පැහැදිලිනේ ප්‍රතිසන්දි කෘත්‍ය එතනින්ම අවසන්. ආය කවදාක්වත් ඒ ජීවිතේ ප්‍රතිසන්දි සිතක් පහළ වෙන්නේ නැහැ. මොකද ප්‍රතිසන්දිය සිතෙන් ඒ කෘත්‍ය සිදු කරන්නේ එක જાතියක එක භවයක එකවරක් පමණයි. ඉතින් පස්සේ ඒ සිතම නැවත නැවත මොකද එතනින්ම සිත චුතු වුණොත් සත්‍යය එතනින්ම අවසන් වෙනවනේ. එතනින් අවසන් වෙන්නේ නැතුව එතන ඉඳලා අතරක් නෑරම පහළ වෙන්නේ භවාංග සිත. ඒ භවාංග සිත පරපුර තමයි අපි මේ සත්වයාගේ ප්‍රකෘති චිත්තය කියලා හඳුන්වන්නේ. අන්න ඒ සිත තමයි තථාගතයන් වහන්සේ පනවන්නේ පබස්සර මිදං භික්කවේ චිත්තං තංචකෝ ආගන්තුකේහි උපක්ඛලිස්සේහි උපක්ඛලිට්ටං කියලා පනවන්නේ අන්නේ ඒ සිත. මොකද අපගේ සිත කියන පබස්සර මිදං භික්කවේ චිත්තං මේ හිත කියලා කියන්නේ බොහොම ප්‍රබහස්සර එකක්. ඒ ප්‍රබහස්සරය කියලා කියන්නේ ඒක අකුසල ධර්මයන්ගෙන් කිලිටි වෙලා නැති නිසා. මොකද අපි ත්‍රි හේතුක ප්‍රතිසන්දියක් ලැබුවේ මහා කුසල විපාකයක විපාකයක් හැටියටනේ කුසල්සිතක. එතකොට ඒ කුසල්සිතේ කිසිම අකුසල චෛසිකයක් ඉදිලා නැහැ. මොකද අපි කිව්වා කුසල්සිත වල යෙදෙන්නේ සෝබන චෛසික පමණයිනේ. අකුසල් චෛසික යෙදෙන්නේ. ඒ නිසා ඒ ප්‍රකෘති චිත්තය බොහොම ප්‍රභාස්වරයි. පිරිසිදු එකක්. ඉතින් මෙන්න මේ භවාංග සිත තමයි ප්‍රතිසන්දියෙන් අනතුරු දිගටම පහළ වෙන්නේ. ඒතර අපගේ సంతාණය තුල වෙනත් සිත් පහළ නොවන හැම අවස්ථාවකම පහළ වෙන්නේ මේ භවාංග සිත තමයි පහළ වෙන්නේ. භවාංග සන්තති. ඕකෙන් තමයි සත්වයා මේ භවයෙන් තොර නොකර මේ භවයේ දිගටම පවත්වාගෙන යන්නේ මේ භවාංග සිතින්. ඒ නිසාම ඒකට භවාංග කියන නාමයත් යෙදිලා තියෙන්නේ. ඒතර දැන් ත්‍රි හේතුක උත්කෘෂ්ඨ කුසලයකින් ලබලා දෙන ප්‍රතිසන්දියෙන් ලැබෙන භවාංග චිත්තය බොහොම පිරිසිදු එකක්. ඒ පිරිසිදු භවාංග චිත්තයට ගැඹුරු ගැඹුරු අරමුණු ස්පර්ශ වෙනවා. මොකද මේ බාහිර වස්තුන් තුල හෝ මේ ධර්මයන්ගේ හෝ මේ ධර්මයන් මේ సంతානය තුල ස්පර්ශ වුණොත් තමයි අපිට ඒ ආරම්මණය දැනගන්න පුළුවන් වෙන්නේ. එතකොට ඒ ආරම්මණය సంతානය තුල ස්පර්ශ වුණේ නැත්නම් අපිට අර ආරම්මණය පිළිබඳව හැඟීමක් ඇති වෙන්නේ නැහැ. අපි දන්නේවත් නැහැ. එතකොට දැන් අර තියුණු පිරිසිදු භවාංග චිත්තයක් තියෙන කෙනාගේ භවාංග චිත්තේට මේ සියුම් සියුම් අරමුණු ගැටෙනවා. ඒ නිසා එයාට ආරම්මණයන් ගැන ගැඹුරු අවබෝධයක් ලබන්න පුළුවන් වෙනවා. නමුත් දී හේතුක ප්‍රතිසන්දියක් ලබලා දෙන කෙනාගේ භවාංග චිත්තය අර වගේ පිවිතුරු සිතක් නෙවෙයි. දුර්වලයි ඒ සිත. අන්න ඒ සිත තුලින් මේ ගැඹුරු ආරම්මන අරමුණු කරන්න පුළුවන් කමක් නැහැ. ඒ භවාංග සම්තතිය ගැටෙන්නෙත් නැහැ ඒක. ඒක හරිය යට ඒ ආරම්මන පිළිබඳව මේ යථා තත්ත්වය පිළිබඳව දැනගන්න පුළුවන් කමක් නැහැ. ඒක හරියට දැන් තමන් කැඩපතක් ඉදිරියට යනවා තමන්ගේ මූණ බලා ගන්න. මේ අඩුපාඩුකම් සකස් කර ගන්න. එතකොට ඒ කැඩපත බොහොම පිරිසිදු එකක් නම් දූවිලි බැඳිලා නැත්තම් ඒ ඡායාව හොඳට වැටෙනවා ඒ තුලනේ අපිට හොඳට පේනවා ඒක. නමුත් මේ කැඩපත දූවිලි වලින් වැහිලා නම් මොකද වෙන්නේ? අපිට ඒක හරියට පේන්නේ නෑ නේද? බොඳ වෙලා වගේ අපිට මොකද්ද තියෙන්නේ කියලා හරියට දැනගන්න පුළුවන් කමක් නැහැ. මොකද හේතුව ඒ කැඩපත දූවිලි වලින් ආවරණය වෙලා. ඒ නිසා අපිට ඡායාව හරියට ගන්න බෑ ඒ කැඩපත තුලින්. අන්න ඒ වගේ කියනවා මේ දුර්වල භවාංග సంతතියක් තියෙන කෙනාටත් හරියට මේ ආරම්මනේ යථා తত্ত্বය මේ ගැඹුරු ගැඹුරු ආරම්මණයන් ග්‍රහණය කරගන්න පුළුවන් කමක් නැහැ. අන්න ඒ නිසා තමයි තථාගතයන් වහන්සේ දේශනා කරන්නේ. අර ධම්මපදයේ තියෙනවනේ ලස්සන ගාථා දෙකක් නේ. අර යාව ජීවම් පිචේ බාලෝ පණ්ඩිතං පෛරුපාසති නසෝ ධම්මං විජානාති හරියට මොකක් වගේද මේ දබ්බේ සූපර සංයතා ඒ කියන්නේ දැන් මේ මෙතන කියන්නේ මෝඩයා මෙතන මෝඩයා අඥානයා කියලා කිව්වේ ද්වි හේතුක අ හේතුක ප්‍රතිසන්දි ලැබුව අය එයා කියන යාව ජීවම්පිචේ බාලෝ මෙයාට බාලයා කියලා හඳුන්වලා තියෙන්නේ යාව ජීවම් පිචේ බාලෝ පණ්ඩිතං පයුරුපාසති. එතන මෙයාමුළු ජීවිත කාලය පුරාම ප්‍රඥා නැසුරු කළත් එතන ප්‍රඥයෝ කියලා කියන්නේ මේ මාර්ගඵලලාභී උතුමන්. මේ ධර්මයේ දේශනා කරන අය තමයි ප්‍රඥයෝ. ඒතර මෙයා මේ ජීවිත කාලය පුරාම ප්‍රඥයෙක් ඇසුරු කළත් නසෝ ධම්මං විජානාති. එයා මේ ජීවිතයේදී ධර්මයක් නම් අවබෝධ කරගන්නේ නැහැ. හරියට මේ දබ්බේ සූප රසඤ්ඤත හරියට මේ හැන්ද හොද්දේ රස හඳුනන්නේ නැහැ වගේ. මේ කොච්චර හැඳ ගෑවත් <laughs> දන්නවද මේ ලුණු රස, මිරිස් මොකද දන්නේ දැනගන්න බෑ හැන්දට. අන්න ඒ වගේ කියනා මේ අහේතුක දී හේතුක පුද්ගලයෝ. අන්න බලන එක එයා තමයි කී තථාගතයන් වහන්සේ. එයා ජීවිත කාලයේම ප්‍රඥාවන්තයෝ ඇසුරු කළත් ධර්මයේ දැනගන්න බෑ කීවේ අන්න ඒ වගේ අයට. ඒතර එතන වරද තියෙන්නේ කොතනද? ඒගොල්ලෝ එක්කෝ අහේතුකයි නම් කොහොමවත් බෑ, දී හේතුකයි නම් ඒත් බෑ. අන්න ත්‍රි හේතුකයි ප්‍රතිසන්දියේ තියෙන වටිනකම. නමුත් ත්‍රි හේතුක ප්‍රතිසන්දගියගේ තියෙන ලක්ෂණය මොකද්ද? අන්න ඒ කෙනා දැන් දැන් අර කෙනා ජීවිත කාලයේම පඬිතෙක් ඇසුරු කරලත් බෑනේ ධර්මයේ දැනගන්න. නමුත් පඬිතේ හැනි මෙයා මොකද කියන්නේ? එයා ඇසුරු කරන්නේ අර මොහොත්තම් පිතේ විඤ්ඤු. පඬිතං පයුරුපාසති. කිප්පං ධම්මං විජානාති. ජීවහා සූපර සංයත. එතන වෙන්නේ මෙයා ඇසුරු කරන්නේ පඬිතෙක් මුහුත්තම්පිතේ විඤ්ඤු. එයා බොහොම සුළු වෙලාවක් ප්‍රඥේක ඇසුරු කරනවා නම් මුහුත්තම්පිතේ විඤ්ඤු පඬිතං පෛරුපාසති කිප්පං ධම්මං විජානාති. එයා ඉක්මනින්ම මේ ධර්මතාවය දැනගන්නවා. ධර්මය අවබෝධ කරගන්නවා. හරියට ජීවහාසූපරසං යතා. මේ දිවක් කොහොමද රසය හඳුනාගන්නේ? වේගයෙන් අන්න ඒ වගේ හඳුනා ගන්නවා කියලා කියනවා. දැන් අපිට ඉක්මනට පුළුවන් දිවෙන් හඳුන ගන්න රසයක් අන්න ඒ වගේ මේ චූටි කාල පරාසයක් මේ ත්‍රි හේතුක ප්‍රතිසන්දිකය මේ උපතින් ಜಾති ප්‍රඥා පඬිතෙක් ඇසුරු කළොත් අන්න යාට පුළුවන් වෙනවා කියන මේ ධර්මයේ දැනගන්න. දැන් ඒ වගේ අය නේද අර මේ තථාගතයන් වහන්සේගේ ශාසනය තුල හිටපු මේ අර ඊටමත් ඉක්මනින්ම කිප්පවිඥා මහරහතන් වහන්සේලා අතර අග්‍රස්ථානයටපත් උනේ. නේ අර එයාටනේ දේශනා කරේ දිත්තේ දිත්තමත්තං සුතේ සුතමත්තං මුතේ මුතමත්තං විඤ්ඤාතේ විඤ්ඤාතමත්තං ඔය ගාථා ධර්මයේ විතරයි දේශනා කළේ. ඒතර මෙයා ඉක්මනින්ම සිව්පිරිසෙන් බියාපත් මහරහත් ඵලයටපත් වුණා. ඒතර එයා ගොඩක් වෙලා ඇසුරු කළාද නැමෙ පින්දපාතයේ වඩින ගමන් සුළු කාලයක් තමයි මේ බුදුරජාණන් වහන්සේ නැමැති මහා ප්‍රඥාවන්තය ඇසුරු කළේ. ඒතරන්නේ ඒ කාලය තුල අන්න පඬිතයා ඉක්මනින්ම ධර්මය අවබෝධ කරගත්තා. ත්‍රාන්න ත්‍රි හේතුක ප්‍රතිසන්දිකයගේ මේ ද්වි හේතුක අයගේ තියෙන වෙනස. එතකොට දැන් ඔය ආකාරයෙන් තමයි බෙදෙන්නේ අර උද්ඝටිතඤ්ඤු විපචිතඤ්ඤු ඤෙය්‍යෝ පදපරමෝකේදා පුද්ගල කොට්ටාස හතරක් පෙන්නනවා. ඒතර උද්ඝටි තාඤ්ඤෝ කියලා කියන්නේ දැන් ත්‍රි හේතුක දැන් ත්‍රි හේතුක ප්‍රතිසන්දිකය අතරත් වෙනසක් තියෙනවා. ඒ ත්‍රි හේතුක ප්‍රතිසන්දිකය අතර සමහර අය ඉන්න උද්ඝටිතඤ්ඤු උද්ඝටිතඤ්ඤෝ කියලා කියන්නේ අර ඒ වගේ අය. මොකද කියපු සැනින් අවබෝධ කරගන්නවා. හරියට සරියොත් මොග්ගල්ලාන වගේ තෙරුන් වහන්සේලා වගේ අය. තවත් සමහර අය ඉන්නවා විපචිතඤ්ඤී. ඒ කියන්නේ එයාට ඒ ගාතාව දේශනා කළ පමණින් මාත්‍රිකාව කිය පමණින් අවබෝධ වෙන්නේ එයාට මාත්‍රිකාව විග්‍රහ කරගෙන යනකොට අන්න අවබෝධ වෙනවා. අන්න ඒගොල්ලොන්ට කියනවා විපචිතඤ්ඤෝ කියලා උද්ඝටිතඤ්ඤ විපචිතඤ්ඤ. ඊළඟට ඤෙය්‍ය. ඤෙය්‍ය කියලා කියන්නේ එයාට ගාථාවක් දේශනා කරලා මේ ඒක අර්ථයත් විවරණය කළාට ඒත් තේරෙන්නේ. එයා තව බොහෝ කාලයක් විදර්ශනා වඩනවා. විදර්ශනා වඩලන අමාරුවෙන් නමුත් මේ ජීවිතේ රහත් ඵලයටපත් වෙනවා. අන්න ඒගොල්ලෝ ඤෙය්‍ය. දැන් ඒක හරියට අපි වගේ නේ. දැන් ඒ කියන්නේ අපි දැන් අපිට මාත්‍රකාව කීවසෙනින් තේරෙන්නේ නැහැ නේ. සමහර විට ඒක විස්තර කරාමත් ඒත් තේරෙන්නේ නැහනේ. එහෙනම් අපි මේක හොඳට කාලයක් තිස්සේ දියුණු කරලා විදර්ශනා වැඩුවාම අපිට සමහර කාලයක් ගියාම මාර්ගඵල ලබන්න පුළුවන්. අපි ත්‍රි හේතුක ප්‍රතිසන්දකේ අන්න ඤේය පුද්ගලෝ ඒගොල්ලෝ. පදපරම කියන්නේ මේ ජීවිතේ කොහොමවත් ධර්මය අවබෝධ කරගන්න බෑ. ඒගොල්ලෝ හරිට අහේතුක ද්වි හේතුක අය වගේ. එතන දැන් පදපරම කියන රොතනත් ආකාර අපි දෙකකින් විග්‍රහ කරන්න ඕන. මොකද හේතුව දැන් ඔයතු දන්නවා සමහර කාලවල වල බුදුරජාණන් වහන්සේ පහළ වෙන අවධිය තුල පහළ වෙනවා ඊළඟට ඊළඟ අවස්ථාවන් තුල බුද්ධත්වයටපත් වෙන්න බලාපොරොත්තු වෙන්නේ බෝධිසත්වයොත් උපදිනවා. ඊළඟට වෙන ශාසනයන් තුල බුද්ධත්වයේ එක්ක අගසව තනතුර ප්‍රාර්ථනා කරගෙන එක්කෝ වෙනත් මොහොක් හරි තනතුරක් ප්‍රාර්ථනා කරගෙන මේ ගුණධර්ම පූර්ණය කරපු අයත් උපදිනවා. ඒතර පදපරම කියන අය අතරට ඒගොල්ලෝ වැටෙන්නේ නැහැ. මොකද ඒගොල්ලන්ටත් මේ ජීවිතේ ධර්මය අවබෝධ කරන්න බැහැනේ. පැහැදිලි දෙයක් කියන්නේ දැන් ඊළඟට බුදු වෙන්න ඉන්නවා නම් ඒ බුදු වෙන්න ඉන්න ඒ බෝසතාණන් වහන්සේ නමක් මේ ශාසනය පැවිද්දටපත් වෙලා තථාගතයන් වහන්සේගෙන් කොතෙක් ධර්මය ඇහුවත් මගඵල ලබන්නේ නැහැ. ඒගොල්ලෝ පදපරම නෙවෙයි වුණාට අහේතුක දී හේතුක පුද්ගලියොත් නෙවෙයි. ඒගොල්ලෝ මහා ත්‍රි හේතුක පුද්ගලියෝ. නමුත් ඒගොල්ලෝ මගඵල ලබන්නේ නැහැ. ඊළඟට තවත් සමහර අපි හිතුව මේකෙම රගසව් තනතුරු හරි භාණ්ඩාගාරික තනතුරු හෝ මොකක් හෝ ප්‍රාර්ථනා කරගෙන ආපු කෙනෙකුත් ශාසනය පැවිදි වෙලා විදර්ශනා වඩමින් ධර්ම ශ්‍රවණය කරමින් ඉන්නවා. නමුත් ඒගොල්ලෝ අහේතුක පුද්ගලයෝ දී හේතුක නෙවෙයි. ත්‍රි හේතුක මහා උද්ඝටිතාඤ්ඤ පුද්ගලයෝ. නමුත් මේ ජීවිතයේ ධර්මය අවබෝධ කරන්න පුළුවන්කමක් නැහැ. මොකද ඒලගේ අරමුණු තව එහායින් තියෙන්නේ. අන්න ඒගොල්ලෝ මේ පදපරම කියන කොටසට අයිති වෙන්නේ නැහැ. ඒක තේරුම් ගන්න. ඔක ගොඩක්ලට වරද්දනවා. ඒතර එතන පදපරම කියන කොටසට අයිති වෙන්නේ අර අහේතුක, දී හේතුක පුද්ගලියෝ. ඒ අත්තන්ට තමයි කොතෙක් මේ ධර්මයේ විග්‍රහ කළත්, උත්සාහ ගත්තත්, කොයිතරම් වීරිය උපදෙව්වත් මේ ජීවිතේ මඟඵල අවබෝධ කරන්න බැහැ කියලා කියන්නේ. ඒතර ඒකෙන් තේරෙනවා මේ අන්න ඒක තමයි මේ ලෝකයේ තුල මේ තරම් විවිධත්වයක් තියෙන මේ කර්මයන්ගේ ඇති කරලා තියෙන ප්‍රතිසන්දි අනුවමයි. පැහැදිලිනේ දැන් ඒ නිසා දැන් මේ කර්මයන් තුල අනේක අප්‍රමාණූ ප්‍රතිසන්දි තිබුණට මේ ලබලා දුන්නට මේ ප්‍රතිසන්දි ත්‍රි හේතුක ප්‍රතිසන්දිකය තුල පවා නොඑක් වෙනස්කම් තියෙනවා. දැන් අර උද්ඝටිතඤ්ඤෝ විපචිතඤ්ඤෝ ඤෙය්‍යෝ කියලා කිව්වේ වෙනස්කමනේ. දැන් එතන අපි ඔක්කොමලා ත්‍රි හේතුක ප්‍රතිසන්දිකය කියලා. නමුත් අපිට මේ ධර්මයේ තේරුම් ගන්න දරණ උත්සාහයන් අතර වෙනසක් තියෙන්න පුළුවන්. කාලය අතර වෙනසක් තියෙන්න පුළුවන්. මොකද හේතුව අපි එකිනෙකාගේ ඉන්ද්‍රිය ධර්මයන් කර්මයන් එකිනෙකට සමාන වෙන්නේ නැහැ කොතනකවත්. නමුත් ඔක්කොම ත්‍රි හේතුකයි. නමුත් සම වෙන්නේ නැහැ වෙනස්කමක් තියෙනවා. ඉතින් ඒකෙන්ම මොකද කරන කුසලය තුල නොයෙක් වෙනස්කම් තියෙන. දැන් අපිට දැන් අපි ඔක්කොටම මේ වෙලාවේ පහළ වෙන්නේ මේ සෝමනස්සහගත ඥාන සම්පයුක්ත අසංකාරක සිතක් නම් අප මෙතන ඉන්නවා නම් 20 දෙනෙක් 20 දෙනාට පහළ වෙන සිත ඥාන සම්පයුක්ත සිතක් වුණාට ඕකේ විපාක එක සමාන නැහැ. අපි ඔක්කොම එකෙන් දිව්‍ය ලෝකයට යන්නේ නැහැ. කෙනෙක් දිව්‍ය ලෝකේ යන්න පුළුවන් කෙනෙක් මනුස්ස ලෝකේ ඉපදෙන්නත් පුළුවන්. ඒත් එක්කම කෙනෙක් දිව්‍ය ලෝක අතරත් කෙනෙක් චාතුර් මහරජකේ, තව කෙනෙක් තවතිසාවේ, තව කෙනෙක් නිර්මාණ රතී, ওই විදිහට වෙනසක් වෙන්නත් පුළුවන්. මනුස්ස ලෝකුණත් කෙනෙක් බොහොම ඉහළ කුලයක උපදින්න පුළුවන්, කෙනෙක් බොහොම දුක්ඛිත තැනක උපදින්න පුළුවන්. අන්න වෙනස. ඒ අර ඉන්ද්‍රිය ධර්මයන්ගේ තියෙන වෙනස්කම තමයි මෙතන තියෙන්නේ. ඉතින් එතකොට දැන් මේ අපි කිව්වේ ත්‍රි හේතුක ප්‍රතිසන්දකිය පිළිබඳව. ඉතින් මම හිතන්නේ ඒ ගැන ඇති කියලා නේද? දැන් මොකද Taman තමයි ගැන ගොඩාක් විස්තර තියෙනවා. ඒත් මම මේ තරම් මේක කිව්වේ ඒ තරමට ඒක වටිනවා මේ ත්‍රි හේතුක ප්‍රතිසන්දිය කියන එක. මොකද මේක අපිට වෙනස් කරගන්න බැහැනේ ඉපදුනාට පස්සේ. නේ මොකක් කරන්නද? ඒ නිසා අපි කරගන්න දෙයක් අර දැන් මේකට කුසල් උපද්දවලා තියෙන්න ඕනේ. ත්‍රි හේතුක උත්කෘෂ්ඨ කුසල්ම. මොකද එතකොට අපිට මරණාසන්න මොහොතේදී ඉදිරිපත් වෙන තියෙන උත්කෘෂ්ඨ කුසලයක්. අන්න ඒ තුලින් අපි උපදිනවා ಜಾති ප්‍රඥයෙක් හැටියට. එතනල අපිට ඒ කටයුත්ත කරගෙන යන්න පුළුවන්. දැන් එහෙම නොවුනොත් මේ බුද්ධෝත්පාද කාලයක් තුල අපි අහේතුක දී හේතුක ප්‍රතිසන්දි ලැබුවොත් මොකද වෙන්නේ? මේ කොච්චර උත්සාහ ගත්තත් බෑනේ කරන්න. අන්න එතනයි ගැටලුව තියෙන්නේ. ඒතර දැන් පැහැදිලි ත්‍රි හේතුක ප්‍රතිසන්දියක් ලැබෙන්නේ ත්‍රි හේතුක උත්කෘෂ්ඨ කුසලයක විපාකයක් හැටියට. ඒතර යම්කිසි කෙනෙක් ත්‍රි හේතුක ඕමක කුසලයක් නම් රැස් කරන්නේ. අන්න ත්‍රි හේතුක ඕමක කුසලයෙන් ඇති කරලා දෙන්නේ ද්වි හේතුක විපාකයක්. කියන්නේ ද්වි හේතුක ප්‍රතිසන්දියක් තමයි ලැබෙන්නේ. දැන් ත්‍රි හේතුක ඕමක කුසල මතකයනේ. ඒ කියන්නේ අපි දන් දීලා සිල් ආරක්ෂා කරලා මොකක් හරි කුසලයක් කරලා අපි ඒක බාල කරගන්නවා. කියන්නේ පසුපෙළ සිත් වලින් උපකාරයක් ඒකට ලබලා දෙන්නේ නැහැ. අන්න එහෙම වුණාම ඒක ඕමක කුසලයක් බවට පත් වෙනවා. අන්න ත්‍රි හේතුක ඕමක කුසලයෙන් ලබලා දෙන්නේ ත්‍රි හේතුක ප්‍රතිසන්දියක්මයි. ඊළඟට තියෙනවා ඥාන විප්පයුත්තු කුසල් තියෙනවා. කුසල් සිත්වල ඉගෙන ගන්න අපි ඥාන විප්පයුත්තු කුසල් කියලා. ඒතර ඥාන විප්පයුත්තු කුසල් කියන්නේ ද්වි හේතුකයිනේ. ඒ අමෝහය නැහැ. ඒ නිසා ද්වි හේතුකයි. ඥාන විප්පයුත්තයි කියන අමෝහයනේ. අමෝහය නැහැ නේතන. පැහැදිලි එකනේ. එතකොට යම් කෙනෙක් දී හේතුක කුසල් වලක් තියෙනවා ද්වි හේතුක ඕමක කුසල් සහ ද්වි හේතුක උත්කෘෂ්ඨ කුසල් කියලා. ඒතර කොහොමද කෙනෙක් ද්වි හේතුක උත්කෘෂ්ඨ කුසලයක් රැස් කරගන්නේ? ඔන්න යම් කෙනෙක් දානයක් පූජා කරනවා. ඒ දානයක් පූජා කරනකොට මෙයා කර්මයක් ගැන කර්ම විපාකයක් ගැන මොකක්වත් විශ්වාස කරන්නේ නැහැ. අය දෙනවට දෙනවා. අර <laughs> එහෙම කියන්නේ ඒ කියන්නේ කෙනෙක් කිව්ව නිසා හරි එක්ක සමාජයෙන් යම්කිසි පිළිගැනීමක් ලබා ගැනීම අභිලාෂයෙන් හරි එහෙම නැත්නම් Tamanට තවත් අය දොස් කියයි කියලා අදහසින් හරි දානයක් දෙනවා. නමුත් මෙයාට මේ කුසල් අකුසල් ගැන කිසිම අපේක්ෂාවක් නැහැ. කියන්නේ ප්‍රඥාව නැහැනේ. ඥාන සම්පයුක්තන ඥාන විප්පයුක්තයි. නමුත් මෙයා ඒක සතුටින් ඒ වෙලාවේ දෙනව වෙන්න පුළුවන්. එතකොට මේක මේ ඥාන විප්පයුක්තයි. එයා මේ කුසලයේ කරනවා. එතන මේ කුසලය කළාට පස්සේ දැන් මෙයා ඥාන විප්‍රයුක්තවනේ මේ කුසලය කරලා. එතන මෙයා මේ ගැන හිතනවා නම් ඥාන විප්‍රයුක්තව හරි කමක් නැහැ. කුසලයක් කරලා ඒ ගැන කල්පනා කරනවා නම් මම මෙහෙම දානයක් දුන්නා කියලා හරියා ඒ ගැන බොහොම සතුටෙන් හිටියා නම් අන්න ඒක ද්වි හේතුක උත්කෘෂ්ඨ කුසලයක් බවට පත් වෙනවා. පැහැදිලිනේ? අන්න ද්වි හේතුක උත්කෘෂ්ඨ කුසලයෙන් ලබලා දෙන්නේ ද්වි හේතුක ප්‍රතිසන්දියක්මයි. සූත්‍රයක සමානයි. ඒ කියන්නේ දැන් ත්‍රි හේතුක ඕමක කුසලයෙන් ලබලා දෙන්නේ දී හේතුක ප්‍රතිසන්දියක්. ඊළඟට ඥාන විප්පයුත්ත කුසලයේ උත්කෘෂ්ඨ කුසලයකින් ලබලා දෙන්නේ දී හේතුක ප්‍රතිසන්දියක්මයි. හැබැයි ඒ ප්‍රතිසන්දි දෙක අතර ලොකු වෙනසක් තියෙනවා. පැහැදිලිනේ? කියන්නේ දැන් දෙකම ද්වි හේතුක ප්‍රතිසන්දි වුණාට ත්‍රි හේතුක ඕමක කුසලයෙන් ලබලා දෙන ද්වි හේතුක ප්‍රතිසන්දි අතරත් ඊළඟට ඥාන විප්පයුත් වශයෙන් මේ ද්වි හේතුක උත්කෘෂ්ඨ කුසලයෙන් ලබලා දෙන ද්වි හේතුක ප්‍රතිසන්දි අතරත් ලොකු වෙනසක් තියෙන මේ දෙක කොතනකවත් එකට සමාන වෙන්නේ නැහැ. ලොකු වෙනසක් එතන තියෙනවා. ඊළඟට යම් කිසි කෙනෙක් ද්වි හේතුක ඕමක කුසලයක් රැස් කරනවා. ඒ කොහොමද රැස් කරන්නේ? අර විදිහට මෙයා හිතන්නේ දානයක් දෙනවා කියලා, මල් පූජා කරනවා කියලා, කර්ම විපාකයක් අදහන්නේ නැහැ, විශ්වාස කරන්නේ නැහැ. මේකෙන් යහපත් ඵලයක් තියෙනවා කියලා හිතන්නේත් නැහැ. නමුත් එයා මලක් පූජා කරනවා. එහෙම නැත්නම් දානයක් දෙනවා කියලා හිතන්නේ. නමුත් ඒ දෙන වෙලාවේ හොඳට දෙනවා. ඥාන විප්‍රයුක්තව හරි. නමුත් ඕක අවසන් වෙලා කාලයක් ගියාට පස්සේ අවසන් වුණ ගමන් හරි පස්සේ අනිත් පැත්තට ඒක දුර්වල කර ගන්නවා. අපරාධි දුන්නේ කියලාන්නේ එයා ඒක දුර්වල කර ගන්නවා. එහෙම නැත්නම් එයාට බනිනවා වෙන්න පුළුවන්. දොස් කියනවා වෙන්න පුළුවන්. මොකක් හරි අර බේරෙන්න බැරි හින්දා මන් දීලාවා කියලා කියන්නත් පුළුවන්. අන්න එතකොට මෙයා මේ ඥාන විප්පයත්වය දුන්න දාණයෙන් ලැබෙච්ච කුසලයත් තවත් එයා ඒක ඕමක කුසල් බවට පත් කර ගන්නවා. තවත් දුර්වල කර ගන්නවා. දැන් මේවත් සමාජය තුළ තියෙන දේවල් නේ. නේ දැන් සමහර වෙලාවට අපිත් අහලා තියෙනවා. දැන් සමහරලාට මල් පූජා කරන්න යනවා. ඥාන විප්පයත්ව මල් ටිකක් පූජා කරනවා. හොඳට මේ වියදම් කරලා කරනවා. හැබැයි විශ්වාස කරන්නේ නැහැ. නමුත් පස්සේ කෙනා මේ බේරෙන්න බැරි හින්දා පන්සලට ගිහිල්ලා ආවා. බේරෙන්න බැරි හින්දා දානෙ පූජා කළා කියලා කියලා අර කරපු ඥාන විප්‍රයුක්ත වශයෙන් කරගත්ත දී හේතුක කුසලයක් තවත් දුර්වල කරගෙන දී හේතුක ඕමක කුසලයක් බවට පත් කර ගන්නවා. ඒතර දී හේතුක ඕමක කුසලයෙන් ලබලා දෙන්නේ සුගති අහේතුක ප්‍රතිසන්තිය. පැහැදිලිනේ? අන්න ඒතර ඔයත් දැකලා ඇති මේ මනුස්ස ලෝකේ උපතින්ම ඉන්නව අන්ද ගොළුව බිහිරි මන්ද බුද්ධික නපුන්ස කොයි විදිහේ නොයෙකුත් මිනිස්සු ඉන්නවා දුර්වල උපතින්ම දුර්වලයි අන්න ඒගොල්ලන් මනුස්ස ලෝකේ ඉපදුනේ කුසලයක බලයෙන් ඒ කුසලය එයාට ඒ ප්‍රතිසන්දිය ලබන්නට උපනිශ්‍රේ වෙච්ච කුසලය තමයි ද්වි හේතුක ඕමක කුසලය අන්න ඒතර අපි ඒ ඇතු දකිනකොට හිතා ගන්න පුළුවන් මේ ඇත්තම් මේ දී හේතුක ඕමක කුසලයෙන් තමයි මේ මනුස්ස ලෝකේ ප්‍රතිසන්දිය ලබලා තියෙන්නේ. අන්න වෙනස පේනවනේ එතකොට අපි නොහිතන පැතකඩනේ කොයිතරම් වෙනවද දැන්. අපේ ද්වි හේතුක කුසලය, ඕමක කුසලය මේ වගේ සුගති ලෝකයක් තුල අ හේතුක ප්‍රතිසන්දි ලබලා දෙනවා. ඒ අය තමයි උපදීමෝයි ඉන්නේ මන්දබුද්ධික බවටපත් වෙලා, රෝගීන් බවටපත් වෙලා, නොයෙකුත් උපතින්ම අභාග්‍ය සම්පන්න ස්වභාවයටපත් වෙන්නේ දී හේතුක ඕමක කුසලයේ විපාකයක් හැටියට. ඒතර ඒගොල්ලෝ පවකාර අය නෙවෙයි. ඒත් කුසලයෙන්මයි ඉපදලා තියෙන්නේ. නමුත් කුසලය බොහොම දුර්වල කුසලයක්. ඉතින් ඒ නිසා තමයි අර කුසල් කරනකොට අර තුන්සිත පහදවා කුසල් කළ යුතුය කියන්නේ ඒකයි. එතන තුන්සිත කියන්නේ ත්‍රි හේතුක වෙන්න පුළුවන්. එතන තුන් හිත කියලා කියන්නේ දෙන්නේ ඉස්සෙල්ලත් සතුටින් දෙන අවස්ථාවේ සතුටින් දුන්නට පස්සෙත් සතුටින් ඉන්නට ඕන. අන්න ඒකෙම තුලින්ම තමයි මේ ත්‍රි හේතුක උත්කෘෂ්ඨ කුසල් බවටපත් වෙලා තමන්ව සුවපත් ජීවිතයක් කරා ගෙන යන්නේ. ඉතින් අන්න කර්මයේ පැතිකඩ. ඉතින් ඔන්න ඕක තමයි මේ ප්‍රතිසන්දි කෘත්‍ය කියලා කියන්නේ. ඉතින් මේ ගැන ලොකු අවබෝධයක් ලැබෙවි තව ඉදිරියට අපි මේ ධර්මයන් ඉගෙන ගන්නකොට. ඉතින් ඊට ඒක ඒකෙන් දැන් අපිට පැහැදිලි වෙනවා මේ ප්‍රතිසන්දි කෘත්‍ය කියන්නේ මේ ආකාරයෙන් භවයක් තුළ ප්‍රතිසන්දියක් ලබා දීමේ කෘත්‍ය සිදු කරන සිත. අන්න ඒ කෘත්‍ය අපි හඳුන්වනවා ප්‍රතිසන්දි කෘත්‍ය කියලා. ඊළඟට තියෙන්නේ භවාංග කෘත්‍ය. දැන් භවාංග කෘත්‍ය කියන එකත් පැහැදිලි වෙනවා. ඒ භවාංග කෘත්‍යයෙන් අර ප්‍රතිසන්දිය ලබා දුන්න සිතමයි නැවත නැවත අපිට පහළ වෙන්නේ භවාංග සිත හැටියට. නමුත් අපිට මේ සිත හැම වෙලෙම පහළ වුණත් මේක අතිශයින්ම බොහොම සියුම් සිතක් නිසා අපිට ඒ සිත දකින්න පුළුවන්කමක් නැහැ. ඒ කියන්නේ දැන් අපේ අපේ තුල හැම වෙලෙම භවාංග සිත් පහළ වුණාට අපිට ඒ සිත දකින්න පුළුවන්කමක් නැහැ. මොකද හේතුව? දැන් භවාංග සිත කියලා කියන්නේ සත්වයාගේ ප්‍රකෘති චිත්තය. ඒතර අපිට භවාංග සිත දකින්න බෑ කියලා කියන්නේ ඇයි? අපිට භවාංග සිත දකින්න පුළුවන්කමක් නැහැ කියලා කියන්නේ අන්න ඔතනයි දකින්න මම කියලා කෙනෙක් නෑ. මොකද ওই සිතම තමයි අපි මම කියලා මේ හිතාගෙන ඉන්නේ. පැහැදිලිද? ඒ සිතමයි මේ මම කියලා හිතාගෙන සිත් පරම්පරාව. මොකද ওই සිත දකින්න පුළුවන්කමක් නැහැ කියලා කියන්නේ දැන් ඔය සිත මේ වෙන ආරම්මණයක් එනකොටම ඔය සිත බිඳිලා. ඒ සිතේ දැන් චක්කු විඥාණයෙන් රූපයක් දකිනකොටම ඔතන බිඳිනවා. දැන් චිත්ත වීති වල දිගෙන ගන්න පුළුවන් භවාංග චලන භවං උපච්ඡේද වුණාට පස්සේ තමයි පහළ වෙන්නේ පංචද්වාරාවර්ජන සිත්. ඒතර ආවර්ජන සිත් වලින් තමයි අපි මේ ලෝකයේත් එක්ක සම්බන්ධ. මේ ලෝකය ගැන දැනගන්නේ මේ රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ ගැන. ඒතර මේ ප්‍රතිසන්දේ සිතේ පහළ වෙච්ච කර්මය මොකද්ද කියලා සාමාන්‍ය කෙනෙක්ට දකින්න පුළුවන් කමක් නැහැ. මේ හොඳට හිත දියුණු කරගෙන මේ හොඳට හිත වඩපු කෙනෙක්ට තමන් මරණාසන්න මොහොත දක්වාම හිත අරගෙන ගිහිල්ලා අන්න ඒ Tamanට ප්‍රතිසන්දේ හැටියට పూర్ව භවයේ මේ මරණාසන්න චිත්ති වීති වල ජවන් සිත්වලට අරුණු අරමුණු වෙච්ච කර්මය මොකද්ද කියලා දකින්න එයාට පුළුවන්කමක් තියෙනවා. එහෙම නැතු අපි සාමාන්‍ය කෙනෙක්ට ඒක දකින්න පුළුවන්කමක් නැහැ. ඒ තරමට ඒක බොහොම සියුම් සිතක්. ඉතින් එතකොට දැන් මේ භවාංග සිත් පරපුර තමයි මේ නිතරම අප තුළ පවතින්නේ. ඉතින් අන්න ඒකට කියන මේ භවාංග කෘත්‍ය කියලා කියනවා. ඊළඟට තියෙනවා ප්‍රතිසන්දි භවාංග ඊළඟට තියෙනවා ආවර්ජන කෘත්‍ය කියලා. ඒතර ආවර්ජන දැන් අර සිත් ගාන මතක තියාගෙන ප්‍රතිසන්දි කෘත්‍ය සිදු කරන සිත් 19ම තමයි භවාංග කෘත්‍ය සිදු කරන්නේ. ඒ 19මයි. ඊළඟට තියෙනවා ආවර්ජන කෘත්‍ය කියලා. ඒ ආවර්ජන කෘත්‍ය සිදු කරනකොට එතන සිත් දෙකක් සඳහන් වෙනවා අපි ඉගෙන ගත්තා පංචද්වාරා වජ්ජන සහ මනෝද්වාරා වජ්ජන වශයෙන්. ඊතර පංචද්වාරා වජ්ජන කියලා කියන්නේ මේ ద్వාරයන්ගෙන් පැමිණෙන ආරම්මණයන් කරා මේ භවාංග සන්තතිය යොමු කරවන සිතට කියනවා පංචද්වාරා වජ්ජන කියලා. මොකද අපි තුල හැම වෙලේම පවතින්නේ මේ භවාංග සිත් පරපුර. ඒතර යම් වෙලාවක අපිට රූපයක් පේනකොට, ශබ්දයක් ඇහෙනකොට මේ චක්ක ප්‍රසාදයේ මේ රූපාරම්මණය ගැටීමත් සමගින්ම ඒ ඒ අතරක් නැහැ. ඒතර ඒත් එක්කම මේ භවාංග සංතතියෙත් ඒක ගැටෙනවා. අන්න එතකොට මොකද වෙන්නේ? භවාංග චලනය වෙනවා. ඒ භවාංග චලනය වුණාට පස්සේ භවාංග උපච්ඡේද වෙනවා. භවාංග උපච්ඡේද කියන්නේ භවාංගය එතනින් සිඳෙනවා. උපච්ඡේද කියන්නේ සිඳෙනවා. ඒතර ඡේදනය වෙනවා. අන්න ඒ උපච්ඡේද වුණාම ඊට පස්සේ තමයි පහළ වෙන්නේ ආවර්ජන සිත්. ඒතරන්නේ දැන් මේක චක්කුද්්වාරයෙන් අනිතර මේ ආවර්ජන මේ පංචද්වාර ආවර්ජන සිතෙන් කෙරෙන්නේ මේ භවාංග සන්තතිය ඒ ආරම්මන පැමිණියේ කවර තනකින්ද කියන එක පිළිබඳව සොයාම පිණිස ඒ සිත් පරපුර ඒ දිසට යොමු කරවන සිතක් පහළ වෙන ඒකට කියනවා පංචද්වාරා වජ්ජන කියලා. ඊළඟට මනෝද්වාරා වජ්ජන කියලා කියන්නේ දැන් මනෝද්වාරයේ අරමුණු ගැටෙනකොට අනේ මනෝද්වාරය අරමුණු ගැටෙනකොට ඒ කරා సంతානය යොමු කරවන්නේ මේ මනෝද්වාරා වජ්ජන කියන සිත තුලින්. ඒක දැනට නම් වශයෙන් මතක තියාගන්න චිත්ත වීති ඉගෙන ගන්නකොට Tamanට මේ ගැන හොඳ අවබෝධයක් ඇති වේවි. ඉතින් දැනට මතක තියාගන්න පංචද්වාරා වජ්ජන කියලා කියන්නේ මේ ద్వාරයන්ගෙන් පැමිණෙන ආරම්මණයන් කරා භවාංග සම්තතිය යොමු කරවන සිත් සිත තමයි පංචද්වාරාවජන කියලා කියන්නේ. මනෝද්වාරයට වැටෙන අරමුණු කරා මේ සන්තිජ යොමු කරන සිතට කියනවා මනෝද්වාරා වජ්ජනේ කියලා. අන්න ඒක කෘත්‍යයක් ඒකේ. ඒකට කියනවා ආවජ්ජන කෘත්‍ය කියලා. ඒතර දැන් අපි කෘත්‍ය තුනක් ඉගෙන ගත්තා. ප්‍රත්සන්දි කෘත්‍ය, භවාංග කෘත්‍ය, ආවර්ජන කෘත්‍ය කියලා. ඊළඟට කියනවා දස්සන කෘත්‍ය. එතන දස්සන කෘත්‍ය හැටියට කියන්නේ මේ දැකීමේ කෘත්‍ය සිදු කරන සිත. එතන අපි ඉගෙනගෙන තියෙන දස්සන කෘත්‍ය සිදු කරන සිත් දෙකයි තියෙන්නේ. ඒ කියන්නේ දැන් අකුසල විපාක උපේක්ඛා සහගත චක්කු විඥානයයි කුසල විපාක උපේක්ඛා සහගත චක්කු විඥානයයි තමයි දස්සන කෘත්‍ය සිදු කරන සිත් දෙක. කියන්නේ අපිට ප්‍රිය ආරම්මණයක් සම්මුඛ වුණාම ඒ ආරම්මණය දැකීම වශයෙන් අපිට පහළ වෙන්නේ කුසල විපාක උපේක්ඛා සහගත චක්කු විඥානයක්. අප්‍රියමනාප ආරම්මණයක් චක්කු ප්‍රසාදයේ ගැටුනහම අන්න ඒක එහි එහි දස්සන කෘත්‍ය සිදු කරමින් පහළවන සිත තමයි අකුසල විපාක උපේක්ඛා සහගත චක්කු විඥාන කියලා කියන්නේ. ඒතර ඒකින් කරන්නේ දස්සනේ පමණයි. කියන්නේ දර්ශනේ දැකීමේ කෘත්‍ය පමණයි එකෙන් සිදු කරන්නේ. අන්න දැන් මෙතනදී Tamanට අවබෝධයක් තියෙන්න ඕනේ දැන් අන්න මෙතන මේ කරවන්නේක් නැහැ කියලා. පැහැදිලි? ඒ කියන්නේ දැන් මෙතන සිත රූප දකින කෙනෙක් නැහැ. මෙතන සිදු වෙන්නේ ඒ කෘත්‍ය සිදු කරමින් සිතක් පහළවීමක් පමණයි. අන්න දස්සන කෘත්‍ය සිදු කරමින් චක්කු විඥාන සිතක් පහළ වෙනවා. අන්නේ සිතම තමයි අපි කියන්නේ මම රූප දකිනවා, බලනවා, පේනවා කියලා කියන්නේ දස්සන කෘත්‍යය. ඒතර ඒක සිදු කරන සිත් දෙකයි තියෙන. ඒක ඒ දස්සන කෘත්‍ය පහලෙන් දැන් පංචද්වාරා වජ්ජන ගාවට පහල වෙන චක්කු විඥාන සිත. චිත්ත වීතිය නං. ඒ කියන්නේ මේ රූපයක් අරමුණු කරගෙන මේ චක්කොද්්වාරය අරමුණු කරගෙන පහල වුණා නම් එතන පහළන චක්කු විඥාන සිත. සෝතේ අරමුණු කරගෙන නම් පහළ වුණේ එතන පහළ වෙන්නේ සෝත විඥාන සිත. අන්න ඒ ආකාරයෙන් ඒක සිහිපත් කර ගන්න ඕන. ඉතින් ඒක පැහැදිලිනේ. ඊළඟට තියෙන්නේ දස්සන කෘත්‍යයක පැහැදිලි. ඒක නෙච්චර කතා කරන්න දෙයක් නැහැ. ඊළඟට තියෙන්නේ සවන කෘත්‍යය. අන්න සවන කෘත්‍යයෙන් සිදු කරන්නේ මේ ඇසීමේ ක්‍රියාව. ඒතර අපේ යම් ආකාරයක ශබ්දයක් අහනවා කියලා කියන්නේ දැන් ඉෂ්ට ශබ්දයක් නම්. එතන ඉෂ්ටයි කියලා කිව්වේ මේ Tamanට බොහොම ප්‍රියමනාපයි නම්. අන්නේ ප්‍රියමනාප ශබ්දයක් නම් එතන පහළ වෙන්නේ කුසල විපාක උපේක්ඛා සහගත සෝත විඥානයක්. ඒක අප්‍රියමනාප එකක් නම් අකුසල විපාක උපේක්ඛා සහගත සෝත විඥාන සිතක් පහළ වෙන්නේ. එතකොට මේ ඇසීමේ කෘත්‍ය, ශ්‍රවණ කෘත්‍ය සිදු කරමින් පහළ වෙන්නේ සිත් දෙකයි. කුසල විපාක සෝත විඥානය සහ කුසල විපාක සෝත විඥාන කියන සිත් දෙක. ඒකිනොත් අපි අවබෝධ කළ යුතු දෙයක් තමයි මෙතන මේ ශබ්ද අසවන්නේක් නැහැ. අහනවා කියලා දෙයක් නැහැ. මෙතන තියෙන්නේ සෝත විඥාන සිත් දෙකක් ඒ ආරම්මණයට අනුරූපීව පහළවීමක් පමණයි තියෙන්නේ. ඒකත් පැහැදිලි. ඊළඟට තියෙනවා දැන් දස්සන කෘත්‍ය, ශ්‍රවණ කෘත්‍ය, ඊළඟට ගායන කෘත්‍ය. එතන මේකට ආග්‍රහණ කෘත්‍ය කියලාත් කියනවා. මෙතන ආග්‍රහණ කෘත්‍ය කියලා කියන්නේ ගඳ සුවඳ දැනගන්න එක. ඒතර එතන පහළ වෙන්නේ ගාහන විඥාන සිත් තමයි පහළ වෙන්නේ. ඒ කෘත්‍ය සිදු කරමින් පහළ වෙන්නේ ගාහන විඥාන සිත්. ඒ කියන්නේ දැන් Tamanට ඉෂ්ට ප්‍රිය ගන්ධයක් නම් අරමුණු වෙන්නේ. අන්න ඒ වෙලාවේ පහළ වෙන්නේ කුසල විපාක උපේක්ඛා සහගත ගහන විඥානයක්. තමන් අප්‍රියමනාප ගන්ධයක් නම් Tamanට අරමුණු වෙන්නේ. අන්න ඒ වෙලාවේ පහළ වෙන්නේ අකුසල විපාක උපේක්ඛා සහගත ගහන විඥානයක්. ඉතින් අපි තේරුම් ගත යුතු දෙයක් තමයි මේ හැම තැනම තියෙන්නේ කෘත්‍ය සමූහයක් විතරයි. පැහැදිලිනේ? දැන් ශ්‍රවණ කෘත්‍ය කියනකොට දස්සන කෘත්‍ය, ආග්‍රහණ කෘත්‍ය. ඒතර මෙතන මේ අර සිතේ පහළවීමක්, සිතේ කෘත්‍යයක් විනා ඒ තුල මෙහෙවන්නේක් ආත්මයක් නෑ කියන එක අපි අවබෝධ කර ගන්නට ඕන. ඒක පැහැදිලි. ඊළඟට දැන් ගායන කෘත්‍ය ඊළඟට මේ සායන කෘත්‍ය. සායන කෘත්‍ය කියලා කියන්නේ මේකට දැන් අපි රස දැන ගන්නවා. ඒතර රස දැනගැනීම වශයෙන් පහළ වෙන්නේ එතනත් සිතේ කෘත්‍යයක් සිදු කරමින් සිතක් තමයි පහළ වෙන්නේ. ඒකට කියන සායන කෘත්‍ය කියලා කියනවා. ඒතර දැන් අපේ ප්‍රියමනාප රසයක් නම් අනුභව කරන්නේ දැනෙන්නේ අන්න එතන පහළ වෙන්නේ කුසල විපාක උපේක්ඛා සහගත ජීවහා විඥානය. ඊළඟට අප්‍රියමනාප අමහිරි රසයක් නම් ස්පර්ශ වෙන්නේ එතනදී පහළ වෙන්නේ අකුසල විපාක උපේක්ඛා සහගත જીවහා විඥානයක්. ඔය සිත් දෙක තමයි අපි මේ රසයි කියලා මේ කියන්නේ. මිහිරි, අමිහිරි කියලා අපි ආහාර බෙදන්නේ මොන වගේද? ඔන්න ඔය සිත් දෙකනේ අපි බෙදන්නේ. දැන් මට රසය දැනුණා. බොහොම රසයි කියලා කියන්නේ එතන මේ සිත ගැන කියලා තියෙන්නේ. දැන් මට රසය කියනකොට එතන තියෙන ආත්මීය හැඟීමක් නේ තියෙන්නේ. නමුත් සත්‍ය වශයෙන් උනේ රස දැනගැනීමේ කුසල විපාක උපේක්ඛා සහගත જીවහා විඥානයක් පහළ වුණා. ඒ જીවහා විඥානයේ කෘත්‍යම තමයි රස දැන ගැනීම. ඒ රස ඒ සායන කෘත්‍ය. ඒතර ඒ කෘත්‍ය තමයි අපි කියන්නේ මට රසක් දැනුණා. බොහොම රසයි කියලා කියන අපි සිත ගැනයි කියන්නේ කෘත්‍ය ගැන කියන්නේ. අනේ ඒ අනුව අපි තේරුම් ගන්න ඕනේ මෙතන මේ සිත් පහළ වීමක් විනා ඊට එහා දෙයක් නෑ. මොකද දැන් මේ උගුරෙන් පල්ලෙහාට ගියාම මොකක්වත් රසක් තියෙනවද? කොච්චර රසවත් ආහාරයක් වුණත්. අපි තේරුම් ගන්න ඕනේ මේ ආහාරයේ තියෙන මුලා අභාව. නේ. ඒ කියන්නේ මෙතන ඒකෙන් කියන්නේ මේ රසවත් ආහාර පාන නොකා නොබී ඉන්න කතාවක් නෙමෙයි මෙතන කියන්නේ. මෙතන අපි ආහාරයේ තතු දැනගත යුතුයි කියලා කියන්නේ. කියන අපි කොච්චර මහන්සි වෙලා දවස් ගාණක් හරි පැය ගාණක් හරි මහන්සි වෙලා කොයිතරම් රසවත් ආහාරයක් මේ පිසගත්තත් ඕකේ රසයේ තියෙන කොච්චර වෙලාවක්ද? ඕක මේ ඒ භාජනයේ තියෙනකන් රස තියෙනවද? ඒත් නෑනේ. ඒක අපිට දැනෙන්නේ නෑනේ. භාජනයේ තිබ්බා කියලා. දැන් භාජනයේ තිබ්බ ඔච්චර මහන්සි වෙලා භාජනයේ තියෙන කෙනුත් ඒ රස දැනෙන්නේ ඉතින් ඕක දැනෙන්නේ කොයි කොච්චර චූටි වෙලාවකද? මේ දිවේ තියාගෙන ඉන්න වෙලාව විතරයින්නේ. ඕක හපලා පහළට දාගත්ත ගමන් ඊට පස්සේ කිසි රසක් තියනවද ඒකේ? නැහැ නේද? අන්න ඒකයි තථාගතයන් මේ ආහාරය ගැන ඒක ලොකු භාවනාවක් ද ආහාරයේ පටික්කුල සංඥා කියනකොට ඒ තුළින් නිවන් දැකීම දක්වාම දිනු කරන්න පුළුවන්. පැහැදිලි ඒකෙන් කියන්නේ මේ නොකානොබීන් එක නෙමෙයි මෙතන කියන්නේ අපි දැනගන්න ඕන මේ යථා තත්ත්වය ඒකයි. එහෙම නැතු මේ ගන්න ආහාරයේ තුල මුකුත් කෙලෙසයක් තියෙන එකක් නෙවෙයි මෙතන කියන්නේ. මොකද ඒක තහනම් තහනමක් පනවලත් නැහැ. දැන් කෙනෙකුට රසවත් ආහාර පාන නිතර නිතර අනුභව කරන්න ලැබෙනවා නම් ඒක තථාගතයන් වහන්සේ පෙන්වන්නේ කුසල විපාකයක් හැටියට. ඒක අකුසල විපාකයක් නෙවෙයි ඒක කුසල විපාකයක් හැටියට. යාගේ ඒකේ පුණ්‍ය භාග්යයක් පින්වන්තකමක් හැටියට පෙන්වන්නේ. නමුත් මෙතන මේ ධර්මතා හැටියට පෙන්වන්නේ ඒ වස්තුව තුල ආස්වාදයේ තියෙන බොහොම චූටි වෙලාවක් කියලා. ඒකයි එතන හඳුන්වලා දෙන්නේ. ඒක ඕන කෙනෙක්ට ප්‍රත්‍යක්ෂව අවබෝධ කරගන්න පුළුවන්. ඉතින් එතකොට අපි දැනගන්නේ ඒක මේ જીවහා විඥාන සිතකින් දැනගන්නේ. එතකොට එතන මේ රස විඳින කෙනෙක් හරි සත්වයෙක් හරි මිනිසෙක් හරි කවුරුවක්වත් නැහැ මේ කෘත්‍යයක් සිදු කරමින් සිතක් පහළ වීමක් පමණයි. ඊට පස්සේ ආය ගැන ජීවහා විඥානසෙත් පහළ වෙන්නේ නැහැ. ඒකයි රසයක් දැනෙන්නේ නැත්තේ. මොකද ඒ ජීවහා විඥාණයට අරමුණු වන ජීවහා ප්‍රසාදයේ තියෙන දිවේ. ඒ දිවාග තමයි තියෙනවා කියන්නේ. ඉතින් ඒතරේ උගුරේවත් ඒ ප්‍රසාදේ නැහැ. ඒ නිසා තමයි එතන සිත් පහළ නොවෙන්නේ. දැන් අර වත්තු සංග්‍රහය දිගෙන ගන්න පුළුවන්. ඒක මේ ඒ සිත් පහළවන ස්ථාන තියෙනවා. දැන් චක්කු විඥානය පහළ වෙන්නේ චක්කු ප්‍රසාදේ අරමුණු ගැටුනහම. ඊට පස්සේ මේ ශබ්ද පිළිබඳ මේ සෝත විඥානය පහළ වෙන්නේ සෝත ප්‍රසාදේ. ශබ්ද ගැටුනේ එතන ඒ සිත පහළ වෙන්නේ. ඒ අරමුණු කරගෙන. ඊළඟට ගාහණය පහළ වෙන්නේ මේ ගාහන ප්‍රසාදය. ජීවහන් ජීවහා ප්‍රසාදය. අන්න යනුව මේ සිත පහළ වෙන්නේ. ඊළඟට ඒකත් තේරුම් ගන්න පහසුයි. ඊළඟට තියෙන්නේ මේ පුසන කෘත්‍ය කියලා. ස්පර්ශන කෘත්‍ය කියලාත් කියන මෙතන පුසන කෘත්‍ය කියන්නේ ස්පර්ශයන් දැන ගැනීම වශයෙන් සිතක් පහළ වෙනවා. එතකොට දැන් සුඛ සහගත ස්පර්ශයක් නම් අන්න එතන තියෙන්නේ කුසල විපාක උපේක්ඛා සහගත කාය විඥානයක්. ඊළඟට අමහිරියමනාප කටුක කටෝර ස්පර්ශයක් නම් දැනෙන්නේ ඒ වෙලාවේ පහළ වෙන්නේ අකුසල විපාක උපේක්ඛා සහගත කාය විඥානයක්. එතකොට ඒ කාය විඥානයේ උපනිශ්‍රේවණේ කාය ප්‍රසාදය ශරීරයේ හැමතැනම තියෙනවා කියලා කියනවා. ඒ කියන්නේ මේ කේස් නියපොතු හැරුණකොට අනිත් හැමතැනම තියෙනවා. ඒ කාය ප්‍රසාදය. මොකද දැන් කෙස් ගස් කෙස් ගහ තුල නෑ ඒ ප්‍රසාදය. නියපොතු වලත් කාය ප්‍රසාදය නැහැ. ඒ නිසානේ නියපොතු කපනකොට අපිට දැනෙන්නේ නෑනේ. රිදෙන්නේ නෑ නේද? දැන් කොණ්ඩේ කැපුවා කියලා අපිට රිදෙන්නේ නෑනේ. මොකද ඒ තුල අර ප්‍රසාදය නැහැ. නියපොතු වල කොණ්ඩේ නැහැ. කෙස්වල. ඒතර අනිත් හැමතැනම කාය ප්‍රසාදයේ තියෙන නිසා තමයි ආරම්මණයක් ගැටුණ ගමන් අපිට දැනෙන්නේ. දැන් පාදේ යනවත් ඔළුවේ යම් කිසි දෙයක් ඇන්නුනත් අතක් පයක් වැදුනත් අපිට දැනෙන්නේ කවරක් නිසාද? ඒ ඒ තුල කාය ප්‍රසාදයේ හැමතැනම තියෙන නිසා. අනේ අනුව තමයි එතන මේ පහළ වෙන්නේ කාය විඥානසෙත් පහළ වෙන්නේ. ඉතින් ඒකත් පැහැදිලි ඒකට කියන අපේ පොසන කෘත්‍ය කියලා. දැන් අපි කෘත්‍ය ඉගෙන ගත්තා. ඕ පටිසන්ධි භවාංග ආවජ්ජන දස්සන සවන ගායන සායන පුසන අටක් ඉගෙන ගත්තානේ. ඊළඟට තියෙනවා සම්පටිච්ඡන කෘත්‍ය. දැන් සම්පටිච්ඡන කෘත්‍ය කියලා කියන්නේ දැන් මේකේ සාමාන්‍ය තේරුම තමයි පැමිණෙන ආරම්මණයන් පිළිගැනීමේ කෘත්‍ය සිදු කරන සිත. තමයි මෙතන කියන්නේ මේ පිළිගැනීමක් වශයෙන් මේ සිත පහළ වෙන්නේ. එතකොට දැන් මේ සිත පහළ වෙන්නේ දැන් චක්කු විඥාන සිත පහළ වෙනවා. චක්කවෙන් දැන් චිත්ත වේතියේ චක්ක විඥාන සිතෙන් අනතුරුව පහළ වෙන්නේ සම්පටිච්ඡන සිත. ඒත් චිත්ත වේති වලදී පැහැදිලි කරගන්න පුළුවන්. දැන් භවාංගයේ ආරම්මණය ගැටුණම භවාංගයේ චලණය වෙනවා. ඊට පස්සේ භවාංගයේ උපච්ඡේදය වෙනවා. ඊට පස්සේ ඊට පස්සේ පහළන පංචද්වාරාවජන සිතක්. ඒ ඇසින්නම් ඒක අරමුණු උනේ එතන චක්කු විඥාන සිතක් පහළ වෙනවා. චක්කු විඥාන සිත අනතුරුව පහළ වෙනවා සම්පටිච්ඡන. ඒ කියන්නේ ආරම්මණය පිළිගැනීමක් වශයෙන් ඒ කියන්නේ එච්චර සාකච්ඡා කරන්න දෙයක් නෑ. තවන්න පැහැදිලි මේ ආරම්මණයන්ගෙන් පැමිණිච්ච කියන්නේ මිද්වාරයන්ගෙන් පැමිණිච්ච ආරම්මණය පිරගැනීමක් වශයෙන් පහළවන සිත තමයි සම්පටිච්ඡන කියලා කියන්නේ. ඊළඟට තියෙනවා සන්තීරණ සිත. ඒ සන්තීරණ සිත කියලා කියන්නේ ඒ පිළිගත් ආරම්මණය විමසන ස්වභාවයෙන් පහළවන සිතක් තමයි සන්තීරණ සිත කියලා කියන්නේ. ඒ කියන්නේ දැන් එතනදි සිද්ධ වෙන්නේ දැන් අපි අරමුණක් පිළිගත්තානේ. ඒ සම්පටිච්ඡණයෙන් පිළිගත් ආරම්මනේ විමසනවා. පරිමදිනවා වගේ හරියට. අන්න ඒක සන්තීරණ සිතක්. ඊළඟට පහළ වෙනවා ඒකට කියන සන්තීර්ණ කෘත්‍ය කියලා කියන්නේ. ඊළඟට සන්තීර්ණ සිත ගාවට පහළ වෙනවා වොත්තපන සිත. ඒ වොත්තපන සිතෙන් කියන්නේ මේක විවස්ථාපනය කරනවා, විනිශ්චය කරනවා. ඒ කියන්නේ මේ ආරම්මණය මේක මේ යහපත් ආරම්මණයක්ද අයහපත් ආරම්මණයක්ද ප්‍රිය දෙයක්ද අප්‍රිය දෙයක්ද ඔය ආදී වශයෙන් මේ විනිශ්චයට ලක් කරන සිත තමයි වොත්තපන සිත කියලා කියන්නේ. ඒකේ ඒකත කියන අපේ වොත්තපන කෘත්‍ය කියලා කියනවා. අන වොත්තපන සිත් වලින් අනතුරුව තමයි පහළ වෙන්නේ ජවන් සිත්. අන ජවන් සිත් පිළිවෙලින් හතක් පහළ වෙනවා. මේකම චිත්ත වීතියක පිළිවෙලින් ජවන් සිත් හතක් පහළ වෙනවා. ඒකට ජවන කෘත්‍ය කියලා කියනවා. මේ ජවන කෘත්‍ය තුලින් තමයි මේ ජවන් සිත්ම තමයි ක්‍රියාබවටපත් වෙන්නේ. පැහැදිලිද? ඒ කියන්නේ මේ පින් පව බවටපත් වෙන්නේ ජවන් සිතමයි. කියන්නේ යම්කිසි ඒවා දැන් ජවන කියන වචනය තුරම තියෙනනේ වේගව වේගවත් කියන අදහස. ඒතර ඒකෙන් කියන්නේ මේවා අනිත් සිත් වලට වඩා වේගයෙන් පහළ වෙනවා කියන අර්ථයකින් නෙවෙයි. මොකද මේ සිත් පහළ වුණාට මේ හැම සිතකම මේ කාලය එක හා සමානයි. ඒ කියන්නේ දැන් චක්කු විඥාන සිත පහළ වෙලා හටගෙන පැවතිලා නිරුද්ධ වෙලා යන යම් කාලයක් ගත වෙනවද? ඒ වගේම කාලයක් තමයි සන්තීර්ණ සිත හටගෙන පැවතිලා නිරුද්ධ වෙන්න යන්නේ. අන්නේ සන්තීර්ණ සිත, වොත්තපන සිත, ඊට පස්සේ ජවන් සිතුත් ඒ වගේමයි. ඒ ජවන් සිතත් මේ හටගෙන පහළ වෙලා නිරුද්ධ වෙලා යන්න ගත වෙන්නේ අර කාලෙමයි. නමුත් මේවාට ජවන කියන නාමය දීලා තියෙන්නේ මේව තමයි ආරම්මණය දැඩි ලෙසම ග්‍රහණය කරගන්නේ. ආරම්මයේ ආරම්මණය පවත්න ආකාරයෙන් වේගවත්ව දැඩි ලෙසම ග්‍රහණය කරගන්නේ මේ ජවන්සිත මගින්. අනේ ජවන්සිත තමයි පින්පව බවට පත් වෙන්නේ. ඒතර දැන් මේ වොත්තපන සිතට එනකන් තාම ආරම්මණය ගැන කුසල් අකුසල් පහළ වුණේ නැහැ. පැහැදිලිනේ. දැන් ඕකනේ අර මේ මදුපිණ්ඩික සූත්‍රයේදී පැහැදිලි කරන්නේ. දැන් චක්කොංච පටිච්ච රූපේ uppajjati චක්කු විඥානං තින්නම් සංගති පස්සෝ ස්පර්ශය වෙනවා. ඊට ස්පස්තපච්චය වේදනා. ඒ ආරම්මණයට අනුරූපීව සැප දුක් උපේක්ෂා විඳීම් පහළ වෙනවා. අන යං වේදේති තං සංජානාති. අන්න යමක් විඳින්නේද ඒකයි අපි දැනගන්නේ. සංජානනය කරගන්න. යන් සංජානාති. අන්න සංජානන කියන අවස්ථාවත් සමගින්ම මේ වොත්තපන සිතත් එක්ක සම්බන්ධයක් තියෙනවා. ඒ මේ වොත්තපනෙන් සිතෙන් තමයි ආරම්මණය විනිශ්චය කරන්නේ. පැහැදිලිනේ ආරම්මණය විනිශ්චය කරන්නේ මේ වොත්තපන සිතෙන්. එතන අතන අර ඉන්ද්‍රිය ඥානය ඇතිවන ආකාරය ගැන කියලා දෙනුට මදුපිණ්ඩික සූත්‍රයේදී කියලා දෙන්නේ යං වේදේති තං සංජානාති යමක්ද අපි සංජානනය කරගන්නේ අන්නේ සංජානනය කරගත්ත දේ තමයි අපි ඊට පස්සේ විතක්ක කරන්නේ මේක හොඳයි මේක නරකයි අන්න ඒවා තමයි ජවන් සිත් පැහැදිලි අනේ ජවන් සිත් තමයි ඊට පස්සේ ඒ තුල අපි පින්පව රැස් කරගන්නේ අන්න ඒවා තමයි පින්පව රැස් කරගන්නේ හරිද ඒතර මේ ඉන්ද්‍රිය ඥාන ලබා ගැනීම තුල අර සංජානනයට එනකම්ම තාම පින්පව රැස් වුණේ නැහැ ජවන් මේ චිත්ත වේතය තුලත් මේ වොත්තපනසිත දක්වාම මේ ඔක්කොම විපාක සිත් වශයෙන් පහළ වුණේ. ක්‍රියාසිත වශයෙන්. එතකොට ක්‍රියාසිතුත් දැන් පංචද්වාරා වදිනවා ක්‍රියාසිතනේ. එතකොට අනිත විපාකසිත. එතකොට මෙතන මේ ක්‍රියාසිත සහ විපාකසිත කොටාසයක් පමණයි තාම පහළ වුණේ. තාම කුසල අකුසල රැස්ුනේ නැහැ సంతානය තුල. අන ජවන් සිත් පහළ වුණා දෙතෙන තමයි කුසල අකුසල වෙන්නේ. ඒ ආරම්මණය තමයි අර විනිශ්චයට ලක් කරා මේක හොඳයි කියලා දැඩි ලෙස ග්‍රහණය කරගත්තොත් එතන ඉඳලා යනවා අකුසල ජවන් සිත් පෙළක්. මේ හොඳයි වටිනවා මේක ගැඹුරුයි කියලා දැනගත්තොත් එතන ඉඳලා යනවා කුසල ජවන් සිත් පෙළක්. ඊට ආරම්මණය ආරම්මණයත් එක මේක ආරම්මණය ඇලිය යුතු ආරම්මණයක් නා මේක මං ගන්න ඕන මේක ප්‍රියමනාප දෙයක් හැටියට හිතුවොත් අන්න එතන ඉඳලා ජවන් සිත් පෙළක් යනවා ලෝභ මූල අකුසල ජවන් සිත් පෙළක් යනවා ඊළඟට ඒ ආරම්මණයත් එක ගැටෙනවා නම් ද්වේෂයෙන් යුක්තව අන්න එතන ඉඳලා අකුසල විපාක ජවන් සිත් පෙළක් යනවා ඉතින් අන්න ඒවා තමයි කුසල් අකුසල් බවට පත් වෙන ජවන්සිත පරපුර. ඒවට කියන ජවන කෘත්‍ය කියලා. ඒ ජවන්සිත හත අතුරින් පළවෙනි ජවන්සිත මේ විපාක දෙනකොට මේ කුසල අකුසල්නේ. පළවෙනි ජවන්සිතෙන් විපාක දීමේ ශක්තිය තියෙන්නේ ditta ධම්ම වේදනීය වශයෙන් පමණයි. ඊළඟට හත්වෙනි ජවන්සිතෙන් විපාක දීමේ ශක්තිය තියෙන්නේ උපපජ්ජ වේදනීය කර්මයක් හැටියට. ඉතිරි ජවන්සිත පහ අපරාපරිය වේදනීයයි. නිවන් දක්නා යම් જાතියකද තක් ඒදා ඒ තාක්ම මේක ගමන් කරනවා. ඒ කියන්නේ විපාක දෙනවා. ජවන් සිත් වලින්. එතකොට දැන් හිතන්නේ මේ ජීවිතේ අපේ දානයක් පූජා කරලා කුසලයක් රැස් කරගත්ත. ඒතර මේ ඒ කුසල් සිත් තුළ ජවන් සිත් හතක් තියෙනවානේ. ඒතර ඒකේ පළවෙනි ජවන් සිතේ ශක්තිය තියෙන්නේ ditta ධම්ම වේදනීය වශයෙන් විතරයි විපාක ලබා දෙන්නේ. ඒතර මේ ජීවිතයේදී අපිට මේ ඒකට විපාකයක් ලැබුණ නැත්නම් ඒක එතනින්ම අවසන් වෙනවා. ආයේ විපාක දෙන්නේ නැහැ. ඊට අපි හිතමු අපි මේ දානයක් දුන්නට පස්සේ ඊළඟ භවයේ විපාක දෙනවනේ හත් වෙනි ජවන්සිත. ඒතර ඒ භවයේත් ඒකට අවස්ථාවක් හම්බුන්නේ ඒක විපාක දෙන්න. අන්න එතකොටත් ඒකත් අහෝසි බවට පත් වෙන විපාක දෙන්නේ. නමුත් ඉතිරි ජවන්සිත පහ තුල තියෙන විපාක ශක්තිය අවස්ථාව ලද විගත සසරේ තමන් යම් තාක් කාලයක් දක්න ඒක ශක්තිය තියෙන තුරාවටම විපාක දෙනවා. අන්න යනු තමයි මේ ditta ධම වේදනීය, උපපජ්ජ වේදනීය, අපරාපරිය වේදනීය ආදී වශයෙන් කර්මයක් බෙදෙන්නේ. ඉදිරියේදී කර්මය ගැන ලොකු විස්තර අපිට සාකච්ඡා කරන්න ලැබෙනවා. නමුත් අහෝසි කම්ම කියලා කර්ම කොටාසයක් නැහැ. දැන් පැහැදිලිනේ. කියන්නේ දැන් ditta ධම වේදනීය වශයෙන් විපාක දීමට සමත් කර්මයක් විපාක නොදුන්නොත් ඒක අහෝසි කර්ම. ඒතර අහෝසි කර්ම කියලා කොටසයක් නැහැ. අර විපාක දීමේ ශක්තිය තියෙන ditta ධම්ම වේදිනිය වශයෙන් විපාක නොදුනහොත් මේ භවයේ ඊට පස්සේ ඒකයි විපාක දෙන්නේ නැහනේ. අන්න ඒක අහෝසි කර්මයක්. උපපජ්ජ වේදනීය කර්මයක් හැටියට විපාක දීමේ ශක්තිය තියෙන කර්මයක්. අන්න දෙවෙනි භවයේ විපාක නොදුන්නොත් ඒකට අවස්ථාවක් සැලසුනේ නැත්නම් ඒක මගහැරුණොත් ඒක අහෝසි කර්මයක්. ඒකයි විපාක දෙන්නේ නැහැ. ඊට පස්සේ අපි අද නිවන් දැක්කොත් එහෙම. ඒතර අපි මෙච්චර කල් දන් දීලා තියෙන ඒවා, සිල් ආරක්ෂා කරලා තියෙන, බණ අහලා තියෙන, දේවල් යම් තාක් මේ කුසල විපාකයන් තියෙනවා නම් අන්න අපි පිරිනිවන් පෑමත් එක්කම ඒ සියල්ලම අහෝසි බවටපත් වෙනවා. ඒතරන්නේ ඒ විනා අහෝසි කම්ම කියලා එහෙම කර්ම කොටාසයක් නැහැ. එහෙම තියෙන විදිහක් නැහැනේ. තියෙන්නේ ditta ධම්ම වේදනීය, උපපජ්ජ වේදනීය, අපරාපරේ වේදනීය වශයෙන් පමණයි. එහෙම නැතුව කෙනෙක්ට මං අහෝසි කර්මයක් කරනවා කියලා එහෙම කර්ම කරන්න පුළුවන් කමක් නැහැ. මේ ඔක්කොම අහෝසි වෙනවනේ කියලා. එහෙම නැහැ. එතකොට මෙතන හරි ditta ධම්ම වේදනීය, උපපජ්ජ වේදනීය, අපරාපරිය කියන තුන අතරින් විපාක දීමට අවස්ථාවක් නොලැබ මගහැරලා ගියොත් අන්න ඒ දේවල් අහෝසි කම් බවටපත් වෙනවා. ඒතර මේ කුසල් අකුසල් බවටපත් වෙන්නේ ජවන් සිත් ඊළඟට තියෙන්නේ තදාරම්මන මම හිතන අපිට කාලයක් නැහැ ගැන කතා කරන්න තදාරම්මන ගැන කියනකොට කෙටියෙන් සිහිපත් කරගන්න තදාරම්මන සිත් වලින් කෙරෙන්නේ අර මේ අර වේගයෙන් පහළ වන ජවන් සිත් පරපුරක් ඒ ජවන් සිත් වේගයෙන් පහළ වෙච්ච ජවන් සිත් පරපුරම අරමුණු කරගෙන එහි වේගයේ බාල කිරීම වශයෙන් ඒ සංසිඳීම් වශයෙන් තදාරම්මන සිත් දෙකක් පහළ වෙනවා අන්න ඒකට කියනවා තදාරම්මන කෘත්‍ය කියලා තිබෙන චිත්ත වීතියේ අවසන් වෙනවා. ඉගෙන කෘත්‍ය ඊට පස්සේ තවත් කෘත්‍ය දෙනවා අපි ඉදිරියේදී ගැන සාකච්ඡා කරමු. ඉතින් අද දවසේ අපි මේ ජවන් සිත් පිළිබඳව තමයි මේ බොහෝ වේලාවක් සාකච්ඡා කළේ. මේ කෘත්‍ය ධර්මයන් පිළිබඳව ඉතින් අපි තවදුරටත් මේ චිත්ත වීති ගැන ඉගෙන ගන්නකොට අපිට මේවා පිළිබඳව ලොකු අවබෝධයක් ලබා ගන්නට පුළුවන් වෙනවා. ඉතින් ඒ නිසා අපි මේ අද දිනේදී ඇති කරගත්ත මේ ප්‍රතිසන්දි කෘත්‍ය පිළිබඳව ඊළඟට භවාංග ආවජ්ජන දස්සන සවන ගායන සායන පුසන සම්පටිච්චන සම්තීරණ වොත්තපන ජවන කියන මේ සිතේ කෘත්‍යයන් පිළිබඳ ඇති කරගත් ධර්මඥානය තුල මේ සිතේ ස්වභාවය සත්වයාගේ ස්වභාවය සහ මේ ලෝකයේ తත්වය තත්වාකාරයෙන් අවබෝධ කරගෙන මේ සියලු ධර්මයන්ගේ පැවැත්ම අවබෝධ කරගෙන මේ සියලු ලෝකයන් ඉක්මවා යෑම පිණිස අප විසින් මේ ඇති කරගත් ධර්මඥානය අපි හැමදෙනාටම උපනිශ්‍රේ වේවා කියලා අපි ප්‍රාර්ථනා කරගනිමු. හැමදෙනාටම තෙරුවන් සරණයි.